ගයන් පොත්හැර මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සියලු දෙනාටම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මෙතෙන්දී මම මේ මට තේරින්න ගියක් තමයි මේ මේ චිත්තචෛතසික බව අපි නොදැන අපි චිත්තචෛතසික කියලා අරමුණු නොකර විශේෂයෙන්ම අපි බලනවා මේ මේවා අපිට අර තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්න නේද ස්වාමීන් වහන්සේ. එතකොට නේද මේ ප්‍රශ්නේ ඉන්නේ කියන්නේ මේක අපිට යම්කිසි පාලනයකට නතු කරන්න පුළුවන් කියන අදහස අපිට එන්නේ මම මේක කරනවා කියන එක එන්නේ මේ චිත්තයිසක පරමාර්ථ ධර්ම වලට හිත තියන්නේ නැති නිසා නේද කියන එක ප්‍රශ්නේ අවසාවිනා. ඒ කියන්නේ අනාත්ම ආත්ම දර්ශනයෙන් අපි ගිලිහුණු තැනින්ම අපි තුල අර සැඟවිලා තියෙන සක්කාය දිට්ඨිය මතුවෙන්න ගන්නවා. මතු මතුවෙලා ඊට පස්සේ අපට ඒ අර උත්තේජනයක් උත්තේජනයක් ඇති වෙන්න ගන්නවා. අර කුසලයත් එක්කලා ඇති වෙන සතුට ප්‍රමෝදයත් එක්කලා අපි උත්තේජනය වෙන්න ගන්නවා. ඒතකොට මම තමයි මේ මට තමයි මේ ගුණය ඇති උනේ මට තමයි මේ වීරිය ඉපදුනේ මට තමයි මේ හැකියාව තියෙන්නේ මටයි මේ සමාධිය තියෙන්නේ අන්න ඒ විදිහට ඒක දැඩිව ග්‍රහණය කරන්න ගන්නවා සක්කාය දිට්ඨිය එතකොට ඒ සක්කාය දිට්ඨියත් එක්කලා එතනින් එහාට මානය සැසඳීම ජනිත වෙනවා. එහෙම වෙච්ච ගමන්ම ඒකේ අර බෝධිපාක්ෂික ගතිය දුරු වෙලා ගිහිල්ලා ඒක නීවරණත් එක්කලා බද්ධ වෙනවා. එතනම තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි කුසල ධර්ම දියුණු කරද්දී උනත් හැමතිස්සෙම අනාත්ම දැක්ම ඇතුව ඕනේව පුහුණු ගන්න. ඒ නිසා තමයි අර බොජ්ජංග කතාවේදී විශේෂයෙන් පැහැදිලි කරන්නේ විවේක නිසිත නිරෝධ නිරෝධ විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වස්සග්ග පරිණාම එතකොට එතන විවේකයේ තියෙන්නත් ඕන නොයැලෙන ගතිය තියෙන්නත් ඕන අර අනුත්පාද නිරෝධයකට යන ගතිය තියෙන්නත් ඕන ඇලෙන බැඳෙන තැන් මේ මේවා අත්හරින ගුණය තියෙන්නත් ඕන එතකොට ඒ ගුණාංග සමග මොහු කරගෙන මේවත් වර්ධනය කළොත් තමයි ඒ චෛතසික ධර්ම, ඒ ගුණ ධර්ම බෝධිපාක්ෂික ධර්ම බවට එහෙම නැත්නම් බොජ්ජංග ධර්ම හැටියට සක්‍රිය වෙන්නේ.